ඊළඟට විශාකා මහත්මිය. පෙරවන් සරණ ස්වාමීන් වහන්සේ අවසරයි. මේ දේශනාව ඉතාම ගැඹුරකටත් ලොකු ප්‍රදේශයකටත් පැතිරෙනවා. ඒක හොඳ ගාක් ප්‍රයෝජනවත් අද දේශනාව ස්වාමීන් වහන්සේ ඒ සඳහා ඒ ගැන ඔබ වහන්සේට සිල් දනටම පිං මම අහන්න මේ ප්‍රශ්නේ අහන්න හිතුවා මොකද අද දේශනාවට අදාළයි කියලා හිතලා මේක ගොඩක් අයට අදාළ සමහර තැන් වලට අදාළ වෙයි කියලා හිතලායි මම මේ ප්‍රශ්නේ මේ අවස්ථාවේ අහන්නේ. මේ අපි යන පන්සලක් තියෙනවා මේ මෙහි මේ වෙන පිට රටක ඒ රටේ ඒ අපේ ලංකාවේ හාමුදුර කෙනෙක් නෙමෙයි උන්වහන්සේ ඊටාම හොඳට ධර්මය මේ උගන්වනවා මේ අපි ධර්මය උගන්වනවා අපිට පන්ති පවත්වනවා එහෙම උන්වහන්සේ හැබැයි තනියම වාසය කරන්නේ ළඟදී ඉඳලා දැන් උන්වහන්සේ ඉස්සර නම් හරීම මේ මේ හොඳට මේ සාන්ත දාන්තව ඒ කියන්නේ මූණ කටුන් උනත් පේනවා ඒක ඒක නම් ඉතින් ප්‍රශ්න නෑ දැන් ඒක ප්‍රශ්නයක් නෙමෙයි දැන් ළඟදී දැන් අපි උදාහරණයක් වශයෙන් ඊයේ අපි භාවනාවත් වුණ මාසයක කරයක් මේ කතානු කර භාවනා කරන එකක් තුන් හතර දෙනෙක් ආවා හැබැයි දැන් ළඟදී ඉඳලා සාමනහස මේ එතනට ඉස්සරහ ඉඳලම උදව් කරන මේ ස්ත්‍රිය ගෑනුවෙක් කෙනෙක් ඇත්තටම එයා තමයි අපිට පන්සල ගැන කිව්වෙත් වෙන වෙන තැනකදී හම්බ වෙලා. එයා දැන් එයා දැන් ස්වාමින්වහන්සේ තනියම ඒ උන්වහන්සේ තනියමනේ වාසය කරන්නේ. ඒ කියන්නේ ආවාසයේ එක එක ගේව එක එක එක තැනක තමයි අපි භාවනා එතන භාවනා කරන්නේ. එතනමයි වෙන කොටසක. ඉතින් මම දන්න හැටියට ස්වාමීන් වහන්සේලාට ස්ත්‍රියක් එක්ක තනියම මේ එහෙම එක වහලක් යට ඉන්න බෑ මොහොතක්වත්. දැන් මේ අපිට දැන් අවස්ථා කීපයකටම දැකලා දැකලා තියෙනවා දැන් මේ මෙයා මේ අපි දැන් උදාහරණයක් වශයෙන් ඊයේ අපේ පන්ති ඉවරනහම අපි ඔක්කොම ගියා. අරයා ඔහේ කරකි කරකි ඉන්නව මේ අනිත් අය යනකම්. ස්වාමීන් වහන්සේත් මොකද කියන්නේ. ඉතින් ඔට ඉස්සෙල්ලත් ඕක අපිට දැනගන්න මේ දැක්කා. ඉතින් ඕකට ස්වාමීන් වහන්සේ මේ දැන් අපිට එහෙම එකපාරට මොකුත් කියන්නත් බෑ උනාට දැන් අර අද සාකච්ඡාව හැටියට වහන්සේ කියෝ ඇදියට අපේ සීලේ කොටසක් නේ දැන් මේ ස්වාමීන් වහන්සේ ඊටාම හොඳට අපිට උනත් එතෙන්ට ගියාම කිසිම හිත කරදර නැතුව සීල භාවනා දාන සීල භාවනා ඔක්කොම කර කරගෙන ආවපහුගේ අවුරුදු ගානක් තිස්සේ දැන් මේ ළඟදී ඉඳලා මේක දැක්කහම අපිටත් ඉතින් මොකද්ද වගේ ඉතින් අපි දැක්ක ස්වාමනංශගේ ස්වරූපිනු නිකන් වෙනස් වගේ පේනවා. දැන් මේව පේනකොට අපිටත් ඉතින් ඒ කටයුතු කරගන්න බෑනේ. ඔව් මෙහෙමයි. ඒ ගැන ගොඩක් ප්‍රශ්න ඇති නිසා එහෙනම් මේ ගැන මොකද කරන්න කියලා අහන්න තමයි ඔබ වහන්සේගෙන් ඇහුවේ. ඔව්. අතන දැන් කරුණු දෙකක් තියෙනවා. පළවෙනි කාරණය තමයි රටේ ලෝකෙ සිද්ධ වෙන දේවල් වලින් අපි හිත කලම්බ ගන්නෙ නැතිව අපි ಗುಣධම් වඩන්න මනස සැහැල්ලු කරගන්නේ සංසුන් කරගන්නේ කොහොමද කියලා අපේ මනසේන විවිධ විචිකිච්ඡා එතකොට ක්ලේශ ධර්මයන් වංචක ධර්මයන් අපි හඳුනාගෙන අපේ මනස පුහුණු කිරීම ප්‍රධාන කොටස. අනිත් කොටස තමයි අපි ಗುಣධම් වඩනවා වගේ මේ ශාසනයත් අපි රැක ගන්න ඕනනේ. ශාසනය රැක ගන්න ඕන, මේක පවත්ව ගන්න ඕන. එතෙන්දී අපිට යුතුයකමක් වගකීමක් තියෙනවා. භික්ෂුව ආරක්ෂා කරගන්න, පන්සල ආරක්ෂා කරගන්න. එතන යම් අනර්ථකාරී දෙයක් වෙනවා නම් ඒක වළක්වා ගන්න අපට අයිතියක්, යුතුයකමක්, වගකීමක් අපි හැමෝටම තියෙන එක ගිහියාට පැවිද්දට කියලා වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පළවෙනි කොටස තමයි උන්වහන්සේ ගැන ඒකාන්තාව ගැන සැකසංකා ඇති වෙමින් තමන්ගේ හිතේ ඇතිවෙන වික්ෂිප්ත බව අපි නුවණින් තේරුම් ගන්න ඕන මේක මම හිතන දෙයක්. මේක ඇත්තක්ද නැත්තක්ද දන්නේ නැහැ. මේ මම මට හිතෙන විදිහේ මට හිතෙන මනෝභාවයන්ගෙන් මම කැළඹෙන්නේ. කියලා එතන සංසුන් කරගන්න උත්සාහ කරන්න ඕන තමන්ගේ හිත තේරුම් ගන්න. දෙවැනි පියවර හැටියට සාසනය රැකගන්න අපි යමක් කළ යුතු නම් ඒක කරන්න ඕන. ඒ නිසා මෙතනදී අපට කරන්න පුළුවන් දායක පිරිස ඔක්කොම එකතු කරගන්න හරි එහෙම නැත්නම් හිතවත් කීප දෙනෙක් එකතු කරගෙන හරි ඒ ස්වාමීන් වහන්සේට මම හිතන්නේ ඔක්කොම එකතු කරගන්නවට වැඩිය හොඳයි උන්වහන්සේගේ ආත්ම ගරුත්වයත් රැකගෙන හැටියට හිතවත් දැන් ඔබතුමිය උන්වහන්සේට ගොඩක් සමීපව හිතවත් කෙනෙක් නම් ඔබතුමියට මේ යෝජනා කළ හැකි. එමෙ නැත්නම් උන්වහන්සේට වඩා හිතවත් යම් උපදේශයක් දුන්නොත් පිළිගන්නා මට්ටමේ ගිහියෙක් හෝ පැවිද්දෙක් ලවා උන්වහන්සේ දැනුවත් කරන්න ඕන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සිල්වත් වෙන්න පුළුවන්. ඔබ වහන්සේගේ කිසි වරදක් නැති වෙන්න පුළුවන්. හැබැයි මේක නිකන් කතන්දරයක් හැදෙන්න මූලයක් වෙනවා. දකින මිනිස්සු මේකට එච්චර ප්‍රසන්න නැහැ. මේකෙන් අනතුරක් වෙන්න බැරි කමකුත් නැහැ. ඒ නිසා ඔබ වහන්සේ මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. මේක මේ විදිහට දිගින් දිගට වෙන්න ඉඩ තියන්න එපා. දැන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන සමහර විනය ප්‍රඥප්ති තියෙනවා. අපේ සීලය 100ට 100ක්ම සම්පූර්ණ වුණා සමහර දේවල් වලින් අපි වළකින්න ඕන. ඒ කියන්නේ උදාහරණයක් හැටියට දැන් රහතන් වහන්සේ නමක් භික්ෂුන් වහන්සේ නමක් රහත් වුණාට පස්සේ උන්වහන්සේට සීලය ගැන ගැටලුවක් නැහැ. හැබැයි මේ පැවිද්දා ඒ රහත් වුණාට පස්සේ කියලා කාන්තාවන් ස්පර්ශකරනද කාන්තාවන්ගේ අතින් අල්ලන්නට අනේක යෝග්‍ය නැහැ. ඒ යෝග්‍ය නැත්නම් උන්වහන්සේට ඒක මානසික ප්‍රශ්නයක් නොවුනට උන්වහන්සේ ඒ හැසිරීම දැක්කම සමාජයේ අනිත් අය අකුසල සිද්ධ කරගන්නවා. හිද්දූෂ්‍ය කරගන්නවා. ඒක සාසනයේ පැවැත්මට, චිර පැවැත්මට ඒක හානියක්. ඒ වගේ ප්‍රතඥ භික්ෂුන් වහන්සේලා වුණත් ඉන්න පුළුවන් කාන්තාව එක්කෙනෙක් නෙමෙයි කී දෙනෙක් ඇවිල්ලා තමන්ව අවනත කරගන්න උත්සාහ කළත් ඒකෙන් වැළකීලා රැකිලා ඉන්න පුළුවන් ශක්තිමත් මනසක් ඇති යතිවරයෝ ඉන්න පුළුවන් හැබැයි එහෙම හිටියා වුණත් අර සමාජයෙන් කතන්දරයක් එන විදිහේ කටයුතු කරන එක හොඳ නැහැ. දැන් භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙන ශික්ෂාපදවල තියෙනවා අනියත ශික්ෂාපද කියලා. අනියත කියලා කියන්නේ එතන වරදක් වුණාද නැද්ද කියලා නියත බවක් නැහැ. හැබැයි ඒ වෙලදී සංවර වෙන්නට ඕන. මොකක්ද ඔය ඔබතුමිය කිව්ව කාරණේම. ඒ කියන්නේ වැසුණු තැනක, ආවරණ සහිත තැනක භික්ෂුව සමග යම් ගිහියෙක් යම් කාන්තාවක් එතන එක් ආසනයක වාඩි වෙලා කතා කර කර ඉන්නවනේ. එක කාමරයක් ඇතුලේ දොර වහගෙන කතා කර කර ඉන්නවනේ. එක ආවාසයක් ඇතුලේ දොර වහගෙන කතා දොර වහගෙන හෝ අරගෙන හෝ වෙන කවුරුවක් නැතුව ඒ අය පවතිනවා. දැන් මෙතනදී කිසිදු වරදක් සිද්ධ වෙලා නැති වෙන්න පුළුවන්. හැබැයි යම් කිසි කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මෙතන අනර්ථකාරී දෙයක් සිද්ධ වුණා. හාමුදුරන්ගේ සීලයට පළුද්දක් සිද්ධ වුණා. වැරදි විදිහේ කාමනිස්සිත දෙයක් මෙතන කතා කරනවා කාමනිස්සිත ක්‍රියාවක් සිද්ධ වුණා කියලා චෝදනාවක් කරන්න පුළුවන්. ඒතර බුදුහාමුදුරුවෝ මේ අනියත ශික්ෂාපද වලින් දේශනා කරන මහණෙනි, ඒබඳු චෝදනාවක් ලැබිය හැකි විදිහේ පසුබිමක් ඇති නොකර ගන්නට වග බලා ගන්නට. එතකොට සීලයට පළුද්දක් නැති වෙන්න පුළුවන්. හැබැයි යම්කිසි බුද්ධිමත් ස්ත්‍රී පුරුෂයන් විසින් නිඳා කරන අපවාද කරන විදිහේ දේවල් කරන්නට එපා. මේ විනය ශික්ෂා පද පනවනකොට බුදුරජාණන් වහන්සේ සැලකිලිමත් වෙලා තියෙන ප්‍රධාන කාරණා දෙකක් තමයි අපසන්නානංවා පසාදාය පසන්නානංවා භීයෝ භාවය. පැහැදුනොවුන් වඩා පහදින්නටත් නොපැහැදුනොවුන් පහදින්නට. ඔතන යම් කරුණක් පැහැදිච්ච අය කලකිරෙන්න හේතු වෙනවා නම් නොපැහැදුන අය චෝදනා කරන්න නිග්‍රහ කරන්න හේතු වෙනවා නම් ඒ භික්ෂුන් වහන්සේගේ සීලයට උචිත නැහැ. ඒ නිසා දැන් මේ සීලය කියන තැනදී ආත්මාර්ථ පරාර්ථ තමන්ගේ යහපත සිද්ධ කරගන්නවා වගේම සමාජයට අනතුරක් නොකර ඉඳීමත් අපේ වගකීම අපේ යුතුයකම ඒ නිසා අනිත් අය නිඳා කරන චෝදනා කරන අපහාස කරන දේවල් රැකෙන්නට සිද්ධ වෙනවා කුමක් නිසාද අර මම කිව්වේ එකයි ආයක මගේ අයිතිය ඒක මගේ මානව හිමිකම ඒක මට ඕන හැටියට මගේ සීලයට පළුද්දක් නැත්නම් කාටවත් ඇති ප්‍රශ්නේ මොකක්ද එහෙම කියන්න බෑ මහානකම කියන එක භූමිකාවක් බවට පත් වෙලා උන්වහන්සේලා මුල් කොටගෙන සමාජ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඊට වඩා වගකීම් සහිතව ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ කාරණේ උන්වහන්සේ විසින් පිළිගන්නා කෙනෙක් ලව පුද්ගලිකව උන්වහන්සේට පැහැදිලි කරන එක හොඳයි මුලින්ම. මොකද පිරිසක් එක ගෙහින් කිව්වොත් උන්වහන්සේ ටිකක් ලැජ්ජා හිතෙන්නත් පුළුවන්. ඒක අනවශ්‍ය විදිහට අපි විසින්ම නිකන් පැතිරෙව්වා වෙන්න පුළුවන්. අනවශ්‍ය කතන්දරයක් අපි නිකන් මතු කළා වෙන්නට පුළුවන්. මොකද උන්වහන්සේ 100%ක්ම පිරිසිදු වෙන්නට පුළුවන්. අපි දන්නේ නැහැ. ඒ නිසා චෝදනාවක් හැටියට නෙමෙයි මේ පසුබිම සැකසීමේ තියෙන අනතුරුදායක తত্ত্বය. ඒක උන්වහන්සේගේ පෞරුෂයටත් හොඳ නැහැ. ඒක ආයතනයටත් හොඳ නැහැ. දුටුවන්ගේ පැහැදීමටත් හොඳ ඒ වගේම නැවත නැවත එහෙම කාන්තාවක් ලං වෙනකොට මනස කියන එක ඕන වෙලාවක වෙනස් වෙන්නටත් පුළුවන්. අනිත් එක සමහර කාන්තාව ඉන්න උපායශීලීව භික්ෂුන් වහන්සේලා අමාරුවේ දාන්නම රාග නිශ්චිත එහෙම කටයුතු කරනවා. ඉතින් ඔය මොන පැත්ත ක්‍රියාත්මක වෙනවද දන්නේ නැහැ. සාංශාරික දුබලකම් තියෙන්න පුළුවන්. සසර කර්ම වේග තියෙන්න පුළුවන්. මාර බලපෑම් තියෙන්නට පුළුවන්. මොඑක් පැති තියෙන්නට පුළුවන්. ඒ නිසා ගින්දරයි පොළොනොයි ලං වෙනවට වඩා දුරස් වෙලා තිබීමයි යෝග්‍ය කියන එක උන්වහන්සේට සිහිපත් කරලා දෙන්න පුළුවන් නම් පුද්ගලිකව හිතයිශීව උපදේශයක් පිළිගන්නා කෙනෙක් ලවා ඒක වඩා උචිතයි. ඒ නිසා අපේ මනස සකස් කර ගැනීම පළවෙනි තැන දෙවනුව අපට යුතුයකමක් හැටියට සාසනය රැක ගන්නට ওই විදිහේ උපායශීලීව ක්‍රියා කිරීම යෝග්‍යයි. එහෙමයි සවනස බොහොම පින් අර දැන් ඕක ඒක හුඟක් හොඳ මේ උපක්‍රමයක් ඒ උන්වහන්සේ මේ වෙන ජාතිකයෙක් නිසා මම දන්න තව වෙන හාමුදුරුවෝ ඉන්නේ වෙන කියන්නේ තායි වගේ ඒ උන්වහන්සේගේ වර්ගේ නෙමෙයි. ඉතින් එතකොට මම ඒ ඒ අර තායි පන්සලක වගේ ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් ඉන්නවා මේ සීනිය. පිටට පිටට ගියා කියලා පිටට ගියා කියලා දැනෙන එකත් එච්චර හොඳ නෑ. අන්න ඒක තමයි. මට මෙහෙම අහන්නත් පුළුවන් ස්වාමීන් වහන්සේ. ඉතින් මට ඊමේල් එකක් හරි සාමාන්‍යයෙන් පෞද්ගලිකව නිකන් මෙහෙම ඔබතුමිය එහෙම ඔව් කතා කරන්න පුළුවන් මට්ටමේ ඉන්නවනම් ඔබතුමියම ඒක කියන්න. එහෙම ඔබතුමියටත් වඩා මෙන්න මේ මේ දායක මහත්මයා හෝ මහත්මිය උන්වහන්සේ ගොඩක් සමීපව ඇසුරු නිසුරු කරනවා කියලා දන්නවනම් ඒ අපි කියන අදහස හරියට කියන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕනනේ. ඉතින් එහෙම කවුරුන් නැත්නම් මේක කවුරුත් නෑ ස්වාමීන් වහන්සේ මම දන්නේ. මේ මමත් ඉතින් අර මම දැන් ඕක කිව්වහම ස්වාමීන් වහන්සේ ඉස්සර තිබුණ ඒ කියන්නේ පොඩ්ඩක් ඒකේ අර වෙනස් වෙන්න පුළුවන්. ඒක ගැන හිතන්න එපා. මම අපි ගැන කලකිරීම. උන්වහන්සේ අභිවෘද්ධිය සඳහානේ. ඔව්. ඒක අපි කරන්නේ. ඒ නිසා ඒක අර අනිත් අය අතර පතුරවන්නේ නැතුව උන්වහන්සේගේ ආත්මික රැකෙන හැටියට පුද්ගලිකව ඒක උන්වහන්සේ දැනුවත් කරන්න මේක එච්චර ගැළපෙන්නේ නැහැ කියලා ඔය අපි අපි කිව්ව කරුණු ටික ධර්මානුකූලව මතුවෙන හැටි. හොඳයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං. තේරුම් සරණයි.